පින්දුතුනි අපි පසුගිය දිනෙහි සති සම්බෝධ්‍යංගය පිළිබඳවයි කතා කළේ. ඒ බෝධ්‍යංග පිළිබඳ ඊළඟට බුදුරජාණන් වහන්සේ පදාරන්නේ ධම්ම විචේ සම්බෝධ්‍යංගය. සම්සංගා අධ්‍යත්තං ධම්ම විචේ සම්බෝධ්‍යංගං අත්ථිනේ අධ්‍යත්තං ධම්ම විචේ සම්බෝධ්‍යංගෝති පජානාති සංසංග අධ්‍යත්තං ධම්මවිචේ සම්පච්ඡංගං මත්ථිමේ අධ්‍යත්තං ධම්මවිචේ සම්පච්ඡංගෝති පජානා යථාච අනුප්පන්නස්ස ධම්මවිචේ සම්පච්ඡංගස්ස උපාදෝ හෝති පංච පජානාති යථාච උප්පන්නස්ස ධම්මවිචේ සම්පච්ඡංගස්ස භාවනාය පාරිපූර්ණා හෝති පංච පජානාති ඒ විදිහට මහන්සේ වදාරනවා ධම්මවිචේ සම්බෝධ්‍යංගය වෙන මේ ධර්මය තමා තුල නැත්තේ නම් ඒ බවද දැනගන්න. එතකොට තමා තුල ඇත්තේ නම් ඒ බවද දැනගන්න. මොකක්ද ධම්ම විචය කියන්නේ? අපදන්න සම්බෝධි අංග කියන එකයි සම්බොධංග කියන්නේ. සම්බෝධියයි කියන ලබන ඒ සතර මාර්ග ඥානය නැත්නම් නිර්වාණය සාක්ෂාත් කිරීම වශයෙන් උපදනා වූ ධර්ම සමූහය බෝධි කියන නාමයෙන් ගත්කල එහි වූ අවයවයන් හැටියට ගන්න අංගයන්. නිසා එහි වූ අවයවයක් හැටියට ගන්න අංග හතක් දක්වා තිබෙනවා. ඒ සම්බෝධි අංග, සම්බුද්ධංග, ධම් සති, ධම්මවිචය, විරිය, සීති, පස්සද්ධි, සමාධි, සික්ඛා කියන ඒ බෝධ්‍යංග සත. එයින් අප මුලින්ම දැනගත්තේ සති සම්බෝධ්‍යංගය සිහිය පිළිබඳ. ඒ සිහිය ලපිතු තිබුණේ සතර සතිපට්ඨානයන්ගේ වශයෙන්. සතර සතිපට්ඨානයන්ගෙන් සති සතිපට්ඨානයන්ගේ වශයෙන් ඇති කරගනු ලබන සිහිය දිනු කරගනු ලබන සිහිය තමයි සති සම්බෝධ්‍යංගය වන්නේ. ඒ පිළිබඳ විස්තර අප දැනගත්තා ඊළඟට ධම්ම විචය සම්බෝධ්‍යංගය පිළිබඳව කියන්නට තිබෙන්නේ එහිදී ධම්ම විචය කියන්නේ කුමකටදයි කියලා පළමු කොට දැනගත යුතුයි. මේ ප්‍රඥා නැමැති චෛතසිකයමයි බුදුරජාණන් වහන්සේ ධම්ම විචය සම්බෝධ්‍යංගය කියන මේ නාමයෙන් දේශනා කොට බදාලා. ඒ පඤ්ඤා පජානනා විචයෝ පවිචයෝ ධම්ම විචයෝ අලක්කනා උපලක්කනා පච්චෝ කලක්කනා සම්දිච්ඡං කෝසල්ලං මේ පුඤ්ඤං මේ භව්‍යා චින්තා උපපරික්ඛා භූරි මේධා පරිනායිකා අතෝජෝ ඔය විදිහට බුදුරජාණන් වහන්සේ නම් රාශියක් මේ ධර්මයක් වූ එකම ධර්මයක් වූ ප්‍රඥාව පිළිබඳව දේශනා කොට තිබෙනවා. අර එහිතාව ධම්ම විචේත. ඒන අදහස් කරන්නේ මොකක්ද? ධම්ම කියන්නේ සත්‍ය පුද්ගල නොවන ස්වභාවය තමයි ධම්ම කියන්නේ. සත්වයෝත් නෙවෙයි පුද්ගලයෝත් නෙවෙයි. ලෝකෙහි තිබෙන්නේ ඒ ඒ ස්වභාවය. පටවියා විභාග රූප වශයෙන් ඒ වගේම චිත්ත චෛතසික චිත පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතින්ද්‍රිය මනසිකාර ආදී වශයෙන් එන ඒ නාම ධාතු එතකොට රූප ධාතු නාම ධාතු කියන රූප ධර්ම නාම ධර්ම ඒවම තමයි නාම රූප කියන්නේ. ඒවමයි රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා දක්වන්නේ. මෙන්න මේවා තමා ධම්ම. ඒ ඒ එකිනෙකක් ගත්තත් ඒ සියල්ලම ධර්ම වශයෙන් කලකටත් ඒවාෙහි පෙන්වන්නට බෑ. ඒ එකිනෙකට සත්වයේ පුද්ගලයේ කියා ස්ථිරකාර යම් කිසිවක් ඇතේ කියන්නේ. ඒ නිසා ඒවා ස්වභාවයන් වශයෙන් ගන්නේ අත්නෝ ස්වභාවං භාරේතිති ධම්මෝ කියලා ඒ කියවෙනවා තම තමන්ගේ ස්වභාවය දරන බැවින් ඒවාට ධම්ම කියනවා. මොකක්ද තමන්ගේ ස්වභාවය? පඨවි ධාතු ස්වභාවය, කක්කලත් ලක්ෂණ පඨවි ධාතු. ඒ කරකස ස්වභාවය ධර්මයේ යම් ධාතුවක් නම් ඒ ධාතුව ඒ පඨවි ධාතුව ධර්මයක්. මක්නිසාද ඒකට ධර්මයක් කියන්නේ? එතන සත්වයක් නැහැ, පුද්ගලයෙක් නැහැ. සත්ව පුද්ගල නොවන සියලු ස්වභාවය ධම්ම කියන නාමයෙන් දක්වා තිබෙනවා බුදුරජාණන් වහන්සේ. එතකොට මෙතන ධම්ම කියන මේ වචනයට තව එකතු කරලා තිබෙනවා විචය කියන වචනය. විචය කියන්නේ සෙවීමයි කියන්නේ. එතකොට ධර්මයන් පිළිබඳව සොයන්නට තිබෙන්නේ මොනවද කියලා දකින්න. ධර්මයන් සොයා පරීක්ෂා කොට දකින්න. මොනවාද මේ ධර්ම? මේ පංචස්කන්ධ ධර්ම, ආයතන ධර්ම, ධාතු ධර්ම වශයෙන් දැක්වෙන ඒවා. අස්කන්ධ ආයතන ධාතු ඉන්ද්‍රිය සත්‍ය පටිච්ච සමුප්පාද ඔය විදිහට දක්වා තිබෙන ඒ ධර්මයන් තමා සෙවියෙන්නේ. ඒ සෙවීමේ ධර්මය නැත්නම් ඒ සොයා දැනගන්නා ධර්මය තමයි ධම්මවිචේ කියන්නේ. ඒකත් ධර්මයක්. ඒ ධර්මයන් පිළිබඳව සොයන ඒ ප්‍රඥාව නැමැති මේ ඒ ස්වභාවයත් එයත් ධර්මයක්. ඒකත් සත්‍යයේ පුද්ගලයක් නෙවෙයි. අන්න ඒ ධර්ම යම් සොයා දැනගන්නා නුවණ ප්‍රඥාව ඥානය තමා ධම්ම විචය නාමයෙන් බුදුරජාණන් වහන්සේ වදාළා. ඒකනේ මා මුලින් කිව්වේ පඤ්ඤා පජානනා විචයෝ පවිචයෝ ධම්ම විචය. එතන විෂය කියන මේ වචනේ යෙදෙන වචන තුනක් උන්වහන්සේ වදාරා තිබෙනවා. විචයෝ, පවිචයෝ, ධම්ම විචයෝ. විචයෝ කියන්නේ සොයන ධර්ම, සොයන්නේ. පවිචයෝ කියන ප කියන උපසර්ගය යොදලා අර්ථය තවත් ප්‍රකාරයෙන් සෙවීමක් දක්වනවා. ඇතිසත්‍ය සෙවීම. පවිචයෝ. ධම්ම විචයෝ, ධර්මයන් සෙවීම. ධම්ම විචයෝ. ඒවලේ ධර්මයන් සෙවීම කොතනින්ද පටන් ගත යුතුද පිළිගන්නේ. කියලා බලන්න. ධර්මයන් පිළිබඳවයි මේ සොයන්නේ. ඒ ධර්මයන් කියන ගන්ධ ආයතන ධාතු එහෙම නැත්නම් නාම රූප ධාතු. සොයා ගන්නට තිබෙන්නේ කොයින්ද? නැත්නම් කොහිද මේ ධර්මයන්ගේ ස්වභාවයන් දත යුතු තිබෙන්නේ? ඒ අන් කිසි තැනක නෙවෙයි මේ මමයි කියා සැලකෙනු ලබන මේ පංචස්කන්ධය. ඒ පංචස්කන්ධයම තමයි මේ ධර්මයන්ගේ පැවැත්ම. ඒ ධර්මයන්ම තමයි අප පුද්ගල ව්‍යවහාරෙහි පිහිටා මමයේ කියාත් ඔබය කියාත් ගන්නේ ධර්ම සමුදායයක. අන්නේ ඒ ධර්මයන් සොයන්නට. ඒ ධර්මයන් පිළිබඳව සොයන විට ඒ ධර්මයන්ගේ යථා ස්වභාවයක් තමන්ට තමන්ගේ ඒ ධර්ම විචේ නාමයෙන් දැක්වෙන ඒ නුවණින් දැනගන්නට හැකි වෙනවා. ඒ දැනගන්නට එහෙම හැකි වෙන අවස්ථාවේදී Tamanටම කවුරුත් නොකීවත් පෙනෙනවා මෙහි මමයේ කියන්නවත් මගේ කියන්නටවත් කිසිවක් ඇත්තේ නැත අනේ ධම්ම විචය සම්බෝධ්‍යන්නේ පිළිබඳව බුදුරජාණන් වහන්සේ වදාරනවා අත්ති ධික්කවේ ධම්ම විචය සම්බෝධ්‍යං ගත්තානියා ධම්මා සත්‍ය යෝනිසෝ මනසිකාර බහුලීකාරෝ අයමාහාරෝ අනුප්පන්නස්සවා ධම්මවිචේ සම්බොච්චංගස්ස උපාදාය. උපන්නස්සවා ධම්මවිචේ සම්බොච්චංගස්ස ධියෝ භාවාය වේපුල්ලාය පාරිපූර්යා සංගත්තං. ඔය විදිහට මහන්සි වදාරනවා. මහණෙනි මේ ධම්මවිචේ සම්බෝධ්‍යංගය ඇති කර ගැනීමට හේතු වන ධර්මය ඇත්තාහ ඒවායෙහි යෝනිසෝ මනසිකාර බහුලීකාරය. යෝනිසෝ මනසිකාරය බහුල වශයෙන් පැවැත්වීමෙන් පැවැත්වීම අයන් ආහාර. ඒ පැවැත්වීම තමයි හේතුව වන්නේ. ආහාර කියලා එතන කියන්නේ ප්‍රධාන කාරණය හේතුව කියන එක අයම ආහාරෝ අනුත්පන්නස්සවා ධම්ම විචේ සම්බොධ්‍යංගස්ස උපාදාය නූපන්නා වූ ධර්ම විචේ සම්බෝධ්‍යංගයේ උපදීමට උපන්නස්සවා ධම්මවිචේ සම්බුද්ධංගස්ස ගියෝ භාවාය වේපුල්ලාය භාවනාය පාරිපූර්ණ. ඒ උපන්නා වූ ධම්මවිචේ සම්බුද්ධංගයේ භාවනාය වැඩිම පිණිස. පාරිපූර්ය සම්පූර්ණ වීම පිණිස. වේපුල්ලාය කියන්නේ මහත් බවට පැමිණීම පිණිස. ඒ කියන්නේ දියුණුව පිණිස. හේතු වන සම්බෝධ්‍යංග ථානීය ධර්ම ඇත්තේය කියලා උන්වහන්සේ වදාළා. මොකද්ද මේ සම්බෝධ්‍යංග ථානීය ධර්මයේ කිව්වේ? මේ සම්බෝධ්‍යංගයමයි. මේ ප්‍රඥාව නැමැති ඒ ධර්මයමයි නැවත නැවත නැවත නැවත යෝනිසෝ මනසිකාරය උපදවාගෙන ඇති කර ගැනීමෙන් ක්‍රමයෙන් එය වැඩෙනවා. ඒ ධර්මයේ දියුණු වෙනවා. දැන් අපට විදර්ශනාව පිළිබඳව කතා කරන විට කියන්නට වෙනවා. පළමු කොට අප මේ විදර්ශනා භාවනා නැත්නම් සතිපට්ඨාන භාවනාව ආරම්භ කරනීමේදී යම් කිසි මූල කර්මස්ථානයක් හැටියට නැත්නම් මුලින්ම Tamanගේ සිත සිහිනුවන යොමු කරගත යුතු අරමුණක් හැටියට යම් කිසිවක් ගන්න. දැන් බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රයේ නම් කායානුපස්සනාවෙහි කලම කොට වදාළ ආනාපාන සතිය පිළිබඳව මේ පින්නතුන් අපේ මේ කතාවලදී අපි විස්තර වශයෙන් දැනගත්තා. ඒ එතන ආනාපානය මූල කර්මස්ථානයට කියට ගත්තේ කායානුපස්සනාව පිළිබඳව. එතන මේ මූල කර්මස්ථානයේ ගත්තම එම නිෂ්ඨාවසය සලකන්නේ නැහැ. එයටම පමණක් කෙනෙකු සීමා විය යුතුයි කියලා එහෙම ඉගැන්වීමක් නැහැ. එමකද බුදුරජාණන් වහන්සේ ගන්වා තිබෙන්නේ සතර සතිපට්ඨානයන් වැඩි. වඩන්නට උගන්වන්නේ සතර සතිපට්ඨාන. එයින් එක සතිපට්ඨානයක් පමණක් වැඩිමෙන් සියල්ල සම්පූර්ණ වෙනවා කියලා උන්වහන්සේ දක්වලන්නේ. එහෙමනම් කය පිළිබඳව පමණක් දැනගත්තාම ඇති කියන්නේ. කායානුපස්සනාවේ යෙන්නේ නැත්නම් ආනාපාන සතිය ඇතුළත් වන්නේ කායානුපස්සනාවට. ඒ කායානුපස්සනාවට ඇතුළත් ආනාපාන සතිය පමණක් ප්‍රමාණවත්ය ඉන් එහා එන කිසිවක් භාවනාව සඳහා යොදා නොගත යුතුය කියලා එහෙම ඉගැන්වීමක් ඒ ආනාපානයේ වඩන තැනැත්තාට වුවත් නැහැ. ඒ හැමදෙනාම විසින් තමන්ගේ අභිමතයේ පරිදි තමාට ඉතා සුදුසු වන පරිදි යම් කිසි මූල කර්මස්ථානයක් හදාගෙන ඒ අනුසාරයෙන් තමන්ගේ භාවනා කර්මය ගොඩනගන්න. ඒ භාවනා කර්මය ගොඩනැගීමේදී ඉදිරිපත් වන ඉදිරිපත් වන හැම දෙයක් හැම අරමුණක්ම යෝනිසෝ මනසිකාරය කියන මේ නුවණෙන් මෙනෙහි කිරීම කියන මේ ඇති කරගෙන දැනිය යුතු ටික. කිසිදු ධර්මයක් අත්හරින්නට බෑ. ඒ නිසානේ බුදුරජාණන් වහන්සේ මේ පිළිතුරට මතක ඇතිනේ. චිත්තාපස්සනාවේදී උගන්වනවා. සරාගං වා චිත්තං සරාගං චිත්තං පජානා. රාග සහිත වූ සිතක් ඇති කලෙහි උපන් කලෙහි ඒ රාග සහිත සිතක් බවද දැනගන්න. ඊළඟට සදෝ සංවාචිත්තං සදෝ සංචිත්තං පජානා මා එකින එකක් අත්හැරලා ඊගත්තේ සදෝ සංවාචිත්තං සදෝ සංචිත්තං පජානා ද්වේෂ සහිත සිතක් ද්වේෂයෙන් යුක්ත සිතක් ඇති කල්හි ඒ ද්වේෂ සහිත සිතක් බවට දැනගන්න සමෝහං වාචිත්තං සමෝහං චිත්තං පජානා මෝහයෙන් යුක්ත වූ සිතක් වූ කල්හි ඒ ඇති බව දැනගන්න ඔය විදිහට ලෝභ දෝෂ මෝහ කියන අකුසල ධර්මයන්ගෙන් යුක්ත වූ සිත් ඇතිවන කල්හි ඒ ධර්මයන් ඒ සිත් ඇතිවන බවට දැනගන්න. දැන් මේ අකුසල ධර්ම අපි අකුසල ධර්මයන් උපදවා ගැනීම වශයෙන් නෙවෙයි කොයි අවස්ථාවකදීවත් භාවනාව කරබන්නේ භාවනා කරන්න පටන් ගන්න. භාවනා කරන්නට කෙනෙකු සිල් සමාදන් වෙලා භාවනා කරන්නට සමහර විටක එහෙම නැත්නම් යම් කිසි අවස්ථාවක් වෙන් කරගන්නවා සිල් සමාදන් වෙලා භාවනා කරනවා. ඒ අවස්ථාවේදී Taman භාවනා කරන්නට යන්නේ ඒ අවස්ථාවවලදී නැත්නම් භාවනාව අතරතුරදී රාග දෝෂ මෝහ කියන මේවායින් යුක්ත වූ සිද්ද උපදවා ගන්නට ඕනේ කියන අදහසක් ඇති කරගෙන නෙවෙයි. නමුත් කෙනෙකු ප්‍රත්‍යඥ බැවින් මේ නිසංකානෙහි අකුසල් ඉපදීමේ ශක්තිය එහෙම පිටින් නැති නොකල හේතුවෙන් මේ භාවනාවට යෙදී සිටින විට වුවද තමාට ඒ පිළිබඳව තමාගේ කැමැත්තක් නැති වුණා. ඒ රාග ආදියෙන් යුක්ත වූ සිත්වල උපදින්නට පුළුවන්. අන්න එහෙම උපන්නොත් එයද මෙනෙහි කළ යුතුයි කියලා උගන්වනවා. එහෙම නැත්නම් මේ රාග ආදී උපදිනකොට ඒ ගැන කිසිදු අපේක්ෂාවක් කරන්නේ නැතුව ඒවා ඔහේ උපන්නාවි කියලා තමාගේ අර මූල කර්මස්ථානයේ වශයෙන් ගත්ත ඒටම පමණක් හිත නතු කරගෙන ඒම වැඩිම සතිපට්ඨානෙහි නැත්නම් විදර්ශනා භාවනාවේ උගන්වන ක්‍රමය නන් නෙවෙයි. ඒක සමතයක් වැඩිම වශයෙන් නම් විය හැකියි. සමතේදී උගන්වනවනේ දන්තේහි දන්ත මාදාය ජීවාය පාලු ආහච්ච ඔය විදිහට පෙන්නනවා දන්තේ දන්ත මාදාය කියන්නේ දස්මිටි කාගෙන ජීවාය කාලු මාහච්ච කල්ලේ ජීව ගටාගෙන තමාට ඇති වෙන යම් යම් පාප චේතනා ඒ වගේම ශරීර පීඩා ආදිය ඉවසනවා අදින් එහෙම කරගෙන අර මුල්ම එක වදන එහෙම ඉගැන් වෙනවා සමත භාවය නම් විදර්ශනාවෙහි එහෙම නෙවෙයි උගන්වන්නේ විදර්ශනාවෙහි උගන්වන්නේ ඒ ලැබෙන ලැබෙන අරමුණ තත්ත තත්ත විපස්සති ඒ ඒ අරමුණ ගැන මෙනෙහි කිරීම ඒ ඒ අරමුණ අල්ලා ගැනීම ඒ අල්ලා ගන්න සිහියෙන් සිහියෙන් අල්ලාගෙන එය බැලීම ධර්මයක් හැටියට බලන්නේ ධර්මයක් ඒ ධර්මයක් හැටියට බැලීම තමයි මෙතන ධර්මයක් හැටියට සෙවීමයි ඒක ධර්මයක් එහෙම නැත්නම් හිතුවොත් ඒ අවස්ථාවේදී වුණා මේ මම දැන් මේ රාග සහිත සිතකින් යුතුව සිටින්නේ මම රාගය උපදවාගෙන සිටින්නේ කියලා ওই විදිහට එහෙම හිතන්නට පටන් ගත්තොත් එතන භාවනාවක් කරන්නට අවස්ථාවක් නැත්නම් සිදුවන්නේ නැහැ. ඒකට වෙන අමුතු විදියක් භාවනාවක් නෙවෙයි එතින් කරන්නේ. එමෙන්න මේ ධර්මය මන්ට මේ රාගයක් ඇති උනායි මම රාග සහිත සිත උපදවාගෙන වාසය කරමි කියන ඒබඳක් ගැන කල්පනා කිරීම නෙවෙයි. ඒ සිත රාග සහිත සිතක් රාගයෙන් යුක්ත සිතක් කියන එක බැලුවා. ඒ සිතක් වෙතොන් සිතේ කියන්නේ මම නෙවේ. සිතේ කියන්නේ මම නෙවේ. ඒ මමයි කියන එක මේ ආගන්තුකව අපි ඇති කරගෙන තිබෙන කතාවක් මිසක ඇත්තක් නෙවේ. ඒ නිසා මමයි කියන එක ගාවන්නේ නැතුව සිතේ ස්වභාවය බලන්නේ. එතකොට සිත්වල ඇති කොහොමද? සිත් ධර්මයන්ගේ ස්වභාවය යම් යම් හේතුන් නිසායි ඒවා ඇතිවන්නේ. ඇතිවීමට උවමනා කරන හේතුන් ප්‍රත්‍යයන් උපකාරක ධර්මයන් නිසා ඒවා ඇතිවන්නේ. ඒ ඇතිවෙන හැම ධර්මයක්ම ඊට අයත් ආයු කාලයේ පැවත නැතිව යනවා. සදාකාලික කිසිදු ධර්මයක් නැහැ. ඒවා උපදිනව නැති. ඇතිවෙනව නැති. අනේම ඇතිවෙන නැතිවෙන ස්වභාවයන් බැරි. ඒ රාග සහිත සිත වුණද ඇතිවලා නැති වෙනවා. එතකොට මේ රාග සහිත සිතක් කියන එක දැන ගැනීම සිත පිළිබඳව බැලීම. සිත පිළිබඳව බැලීම. එතකොට සිත පිළිබඳව බලනවායි කියන්නේ සිත පිළිබඳව දැනගන්නවායි කියන්නේ මේ මේ සත්‍යේකු නාම රූප වශයෙන් එකටසකට බෙදෙනවා. ඒ බෙදෙන නාම රූපයන් අතුරෙන් එකක් පිරිසිඳ ගැනීම. නාමය පිළිබඳ නාම ධර්ම. එතකොට මේ නාම ධර්මයන්ගේ ස්වභාවයත් කොහොමද? මොකද්ද විදිය? ඒවා නිට්ටයද සදාකාලිකද? නැහැ. ඒවා ඇතිවෙන නැතිවෙන ස්වභාවය. ඒකනේ දැන් නූපන් රාගයක් උපන් කල්හි ඒ බව දැනගන්නවා. ඒ වගේම ඒ රාගය නැති වෙන කල්හි ඒ බවක් දැනගන්නවා. ඒ බවක් දැනගන්නවා. ඒ කියන්නේ දැන් ඒ මේ ධම්මානුපස්සනාවේ කියන නීවරණ පබ්බෙහිදී කියන්නේ සම්පංගා අජත්තං අජත්තං කාමච්ඡන්දං අතිනේ අජත්තං කාමච්ඡන්දෝ තිපජානා අසංතංගා අජත්තං කාමච්ඡන්දං අතිනේ අජත්තං කාමච්ඡන්දෝ තිපජානා යථාච අනුපන්නස්ස කාමච්ඡන්දස උපාදෝ හෝති පංචපජානාති යථාච යථාච අනුපන්නස්ස කාමච්ඡන්දස උපාදෝ හෝති පංචපජානාති යථාච උපන්නස්ස කාමච්ඡන්දස පහානං හෝති පංචපජානාති යථාච පහීනස්ස කාමච්ඡන්දස්ස ආයතින් අනුපාදෝ හෝති පංචපදාන. ඒ කාමච්ඡන්දයක් සමාජයේ సంతානෙ ඇති වූ කල්ලි ඒ කාමච්ඡන්දයක් ඇති බව දැනගන්න. එතකොට කාමච්ඡන්දයක් ඇතිව පවතිනවා ඒ බව දැනගන්නවා. ඒ එහෙම ඒ ඒ දැනගැනීමත් ඊළඟට එහෙම දැනගන්නා විට ඒ කාමච්ඡන්දය ඊට අයත් ආයු කාලයේ පැවත දුරු වී යනවා. ඒ දුරු වී ගියාම නැතුව ගියාම ඒ බවක් දැනගන්න. එලෙස කලින් නොතිබුණු කාමච්ඡන්දය යම් අයෝනිසෝ මනසිකාරයක් නිසා උපදීද එයද දැනගන්නවා. ඒ උපං කාමච්ඡන්දය යම් යෝනිසෝ මනසිකාරයක් ඇති කර ගැනීම නිසා පහවීයේද ඒ බවද දැනගන්න. ඊළඟට ඒ පහවී ගිය කාමච්ඡන්දය මාර්ගඥානයේ සහ මුලින්ම නැති කලේන මාර්ගඥානයේ කාමච්ඡන්දය සහ මුලින්ම නැති කරන මාර්ගඥානය වන්නේ කුමක්ද? අරහත් මාර්ගඥාන. කාමච්ඡන්දය කියලා මෙතන ගන්නට තිබෙන්නේ එහෙම පිටින්ම ලෝභය. කාමච්ඡන්ද නීවරණ පහක් කියන තැන එහෙම නැතුව ලෝභය තවත් දැක්වෙන තැනක් නෑ නීවරණ අතර. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුච්ච, විචිකිච්ඡා. එනිසා කාමච්ඡන්දය කියන මේ නීවරණය එහෙම පිටින්ම නැතුව යන්නේ අරහත් මාර්ගය. රහත්. අනේ අරහත් මාර්ගයෙන් ආයතින් අනුපාදයේ කියන නැවත නූපදන ආකාරයෙන් ඒ කාමච්ඡන්දය දුරුකලේ නම් ඒ බවට දැනගන්න. ඒ බව දැනගන්නේ කොයි අවස්ථාවේදීද? ඒ රහතන් වහන්සේට උපදනා වූ ප්‍රත්‍යවේක්ෂා ඥානයන්. ප්‍රත්‍යවේක්ෂා ඥානයන්. ඉතින් මේ ධම්ම විචය කියන මේ බෝධ්‍යංග ධර්මය නැත්නම් ප්‍රඥාව පටන් ගැනීම සිට අවසානය දක්වාම දියුණු කරගෙන යන ධර්මය. පටන් ගැනීම කොතැනද? Taman භාවනා කර්මය ආරම්භ කරනවා. ඒ ආරම්භ කිරීමේ පටන්ම ආරම්භ කිරීමේ පටන්ම මේ ධම්ම විචේ නාමයෙන් දැක්වෙන ප්‍රඥාව අවශ්‍යයි. මම ඊට කලින් දවසේ සිහිය ගැන කතා කරන විට කිව්වා ඒ සිහිය නුවණින් තොර වූ කල්හි ඒතරම්ම වැඩක් නැහැ. ඒකෙන් අවඩක් සිදු වෙනව නෙවෙයි. නමුත් ඒතරම්ම වැඩක්. සිවියේ නුවණින් තොර වූ කල්හි සම්බෝධ්‍යංග කියන බෝධ්‍යංගයක් වෙන්නේ නැහැ. සිහිය නුවණින් තොර කල්හි නුවණින් යුක්ත වූ සිහිය තමයි බෝධ්‍යංගයක් කියන්නේ. බෝධ්‍යංග. ඒ මොකද බෝධිය කියන බෝධි කියන වචනේ ඉති වෙනවා අවබෝධය. අවබෝධය. අවබෝධය කරන ධර්මයේ කුමක්ද? මේ ධම්ම විචේ නාමයෙන් දැක්වෙන ප්‍රඥාව. එහෙමයි සම්මා දිට්ඨිය කියන්නේ. සම්මා දිට්ඨි ආර්ය මාර්ගයේදී සම්මා දිට්ඨිය. බෝධ්‍යංග ධර්මවලදී ධම්ම විචේ සම්බුද්ධ. සිද්ධිපාදවලදී දීමං සිද්ධිපාද කියලා නම් කරනවා. දීමංසේ කියන්නේ ප්‍රඥාවට. සම්බෙචිත්ත විරිය දීමංස කියන තැන දීමං සිද්ධිපාද. ඊළඟට ඉන්ද්‍රිය ධර්මවලදී පඤ්චේන්ද්‍රිය බල ධර්මවලදී පඤ්ඤා බල ප්‍රඥා බල. අනේ මේ විදිහට මේ ප්‍රඥාව භාවනා කර්ණය පටන්ගත් දැන් පටන්ම ඇති කරගෙන ක්‍රමයෙන් දියුණු කරගත යුතු ධර්ම. එතකොට යමෙකු භාවනා කරන්නට පටන්ගෙන භාවනා කරමින් ටික කලක් ඒ භාවනා කර්මය පවත්වාගෙන ගොස් යම් විටක මේ ඝනය බිඳ ගන්නට හැකි වුණේ නැහැ. භාවනා අවස්ථාවේදී ඝනය කීවේ මේ එකක්ය කියා සලකා ගන්නා මමය මගේය කියා ගන්නා මේ ස්කන්ධ පංචකය පිළිබඳ පවත්නා ඝන සංඥාව. ඝන කියන්නේ ඒ ඝනය පිළිබඳ තිබෙන කරුණ කිව්වම මේ පිනතුන්ට ඝණය කියන්නේ මොකක්ද කියලා තේරෙයි. සමූහ ඝන, සම්පති ඝන, කෘත්‍ය ඝන, ආරම්මන ඝන කියලා ඝනය පිළිබඳව ආකාර හතරක් සමූහ ඝන, සම්පති ඝන, කෘත්‍ය ඝන, ආරම්මන. තව ඒවා ප්‍රඥප්ති පිළි වශයෙන් සංඛාන ප්‍රඥප්ති ආදී ගැන කියන ඒවත් කියලා කාරණේ ගැඹුරු කරන්නට මම කැමති නෑ. ඒ මේ ඝන හතර ගැන කතා කරනවා නම් සංතතිය කියන්නේ කුමක්ද? දැන් සත්ව සංතතිය කියලා. පොත් එහෙමත් කියලා තිනවා වගේ මට මතකයි. තව සමහර සත්ව සංතතිය. සංතතිය කියන්නේ પરම්පරාව. ඒතකොට මේ සංතතියක් උකල්ලි එකකට අනුතුරු එකක් වශයෙන් පැවතගෙන යාමක් තිබෙන. සංතතිය කියන එකකින් අදහස් කරන්නේ දැන් ඒ සංතතියේ පිළිබඳ විඳ බැලීමක් කළ නොහැකි හේයින් ඒ සංකතියම එකක් කොට ගන්න. එකකට අනුකූලව එකක් වශයෙන් හටගෙන යනු ලබන ඒ ධර්ම પરම්පරාවක් එකක් හැටියට ගන්න. ඒක නිදර්ශනයකින් පෙන්වනවා නම් අපි ගනිමු පොල් තෙල් පහක් කෙනෙකු දල්වනවා. ඒ දල්වන පොල් තෙල් පහම හවස 6ට පමණ දැල්ු එකක් කියා කලකසොත් රාත්‍රී 7-8 විතර වේලාවක කල්හි තමා බැල්මු පොල් තෙල් පහන් දෙස බලන විට තමාට පේනවා ඒ හයට එය ගල්වන විට අඟලක් එහෙම නැත්නම් අඟල් භාගයක් පමණ දිගු දිගැති පහන් සිලුවක්සේ දක්නට ලැබුණු ඒ ඇවිලෙන පහන් සිලුව පැය දෙකකට පස්සේ බලන විටත් ඒ ආකාරයෙන්ම ඇවිලෙනු දැක තමාටම අදහසක් ඇතිගෙනවා මා සත්තු කළ පහන ආම සත්‍ය වෙනවා. ඒ විදිහටම ඒ විදිහටම සත්‍ය වෙනවා. ඒක දැනුත්පත් වෙන නිසා ඒ ව්‍යවහාරයේ ඇති එතන වරදක් නෙවෙයි මා පෙන්වන්නට යන්නේ. නමුත් ඒ දැල්වූ පහන පැය දෙකකට කලින් දැල්වූ පහන ද තවම තිබෙන්නේ කියන එකයි ප්‍රශ්න. කවුරුත් තිබෙන්නේ. ඉතින් අපි ඒ පහන පිළිබඳව පහනේ කියන්නේ පොල් තෙල් පහනේ කියලා ගන්න යම් මැටි භාජනයක් තියෙනවා. ඒ භාජනය පහන් දැටිය කියන ඒවා අතර තෙල් ගැන පමණක් සැලකලා බලද්දී මේ කොහොමද පහනක් ඇවිලෙන්නේ? අර ගිනිසුලුවට දැවි දැවි යන දැවි දැවි යන තෙල පෙළ දැඩි දැඩි යන. නූල් දිගේ ඇදී ඇදී එන එතෙන් පහන් පහනේ ඉන්නට අසු වී දැඩි දැඩි යන. එහෙමයි වන්නේ. දැන් හයට පත්තු කළ ඒ පහන් සිලුව හයයි තත්පරයටවත් නෑ ඒක. තත්පර ගණනින් නෙවෙයි ගණන්නට තිබෙන ඊට වඩා බොහෝම සිවුම් ලෙස හයයි තත්පරයටවත් නැහැ. ඒ මොකද ඒකයි කියලා කියන්නේ. ඊළඟට තව එකක් කැවිලෙන. තව එකක් කැවිලෙන. ඔය විදිහට මේ પરම්පරාව යන්නේ. එතකොට මුලින් ඇවිලුන එක දැන් කොහෙවත් නැහැ. ඒක ඇවිලිලා ගියා. ඒ වහන් සිලුව හෙළ ඒ ඇවිලිලා ඒ ඒක හරි විදිහට කියනවා නම් කියන්නට තියෙන්නේ ඒක ඇවිලි නිවුණයි කියලා. ඒක ඇති වෙලා නැතුණු. මේ තව ඒවා ඇති වෙනවා. නමුත් ඒ પરම්පරාවේ තිබෙන සම්බන්ධය හේතු කොටගෙන බලා සිටින කෙනෙකුට දෙරින්නේ ඒ පහනමයි දැන් ලැබෙන්නේ. ඒ වගේම මේ බලා සිටින කෙනා තනත්තා හිතන්නේ ඒ පහනමයි දැන් ලැබෙන්නේ. නමුත් ඇත්ත ඒක නෙවෙයි. ඇත්ත ඒක නෙවෙයි. ඒ ඒ ඒ මොහොතේ පත්තු කළ ඒ පහන් සිලුව පහන් කල්ල ඊට මොහොතකට පසුව නෑ. අනේ પરම්පරාව සම්පතිය. ඒ සම්පතියෙන් කෙරෙන මුලාව තමයි මේ සම්පති ඝනය කියන එකෙන් දක්වන්නේ. සම්පති ඝනය. ඒක අපිට තියෙනවා. අපිට අපේ ශරීරය පිළිබඳව සැලකෙන විට ඒ සම්පති ඝනය අපට පවතිනවා. ඒ නිසා යම් කිසි දවසක උපන්නෙන්ද යම් තාක්කල් ජීවත්ව සිටින්නෙමුද ඒ තාක්කල්ම මේ එක්කෙනාමයි එකම දෙයකයි දෙයයි කියලා එකම වස්තුවක් වෙයි කියලා ගන්න. ඒ එහෙම එකම හිතා ගන්නට පුළුවන් බවක් මෙහි නෑ ඒ ධර්මයන් වෙන්කොට දැනගන්න. අන්න ඒක සම්පතිය බිඳ දැමීම කළොත් පමණයි පෙනෙන්නේ. සම්පතිය බිඳ දැමීම. ඒ ඒ සම්පතිය බිඳ දැමීම කරන තනත්තා කවුද? ඒ තනත්තා තමයි විපස්සකයා කියන්නේ නැත්නම් විදර්ශකයා කියන්නේ. විදර්ශනා භාවනා කරන තැනත්තා කියන්නේ ඒ තැනත්තා. සංතතිය බිඳ ගැනීම. ඒක මම සංතතිය බිඳ බලනවායි කියලා දැන් බිඳින්නට ඕනේ කියලා එහෙම අමුතු උත්සාහයකින් සංතතිය බිඳින්නටම එකවර Tamanගේ අවධානය යොමු කිරීම නෙවෙයි කියලා කියන්නේ. ඒ භාවනාවෙන් යෙදෙන ඒ භාවනාවේ යෙදෙන විට ක්‍රමයෙන් Tamanට සංතතිය බිඳී යනවා. Taman මේ භාවනා කර්මය නොනවත්වාම ඉදිරියට ගෙන යනවා. සම්පතිය බිඳ ගන්න. ඒ සම්පතිය බිඳගත් තැනත්තාට තමයි නාම රූප වෙන් කරගත හැකි වන්නේ. නාම රූපයන් වෙන් කරගන්නට පුළුවන්. ඒ සම්පතිය තියෙනවා. ඉතින් තව නිදර්ශන දෙන්නත් හැකි. ගඟක් පහළට ගලාගෙන යන යම් කිසි තැනක සිට ගඟේ වතුර දිස බලනවා. Tamanta හැමතිස්සෙම එකාකාරව ඒ තැන පිරීලා පවතිනවා පේනවා. නමුත් ඒ එකම වතුරද නෑ අරගෙන. ගලාගෙන එන වතුර පහළට ඇදී යනවා. තව තවත් ඉහළින් මෙතනට එනවා. නමුත් අර සම්බන්ධය නිසා මෙතන අඩුවක් වෙන්නේ නැහැ. දිගටම පැවතිගෙන යනවා. ඒ වගේ මේ ශරීරෙහි රූප නිරන්තරයෙන්ම ඇති වෙනවා නැති වෙනවා. ඇති වෙනවා නැති ඒ ඇති වෙන නැති වෙන ඒ අඩුව පිරිමැසීම් වශයෙන් තව තවත් රූප උපදිනවා. ඒ කියන්නේ නැති වෙන රූපයන්ගේ දැන ගැනීම වශයෙන් අලුත් අලුත් රූප උපදින. ඒ ඉපදෙන රූපන් නැති වෙන රූපන් කියන මේවා නිසා ඒ නැති වෙන රූපයන්ගේ අඩුව පිළිමැසෙන උපදින රූපයෙන් මෙතන අඩුවක් තේරෙන්නේ නැහැ ඒ සම්පතියෙන් වැහිම කියන්නේ ඒකයි. සම්පතියෙන් වැහි. සමූහය කියන්නේ එකක් නෙවෙයි. සමූහයක් කියන්නේ රාගය. මිනිසුන් සමූහයක් කිව්වම මිනිසුන් එක්කෙනෙක් නෙමෙයි කීප දෙනෙක්. බොහෝ දෙනෙක් සමූහයක්. ඒ වගේ සමූහයෙන් සිදුවන ධනයක් තිබෙනවා. ඒ සමූහය එකක් හැටියට ගන්න. සමූහය එකක් හැටියට. හරියට පෙරහැර කිව්වා වගේ. පෙරහැරයි කියන්නේ එක්කෙනා පස්සේ එක්කෙනා ගමන් කරන සතුන් හරි මිනිසුන් හරි තවත් මොන මොන හරි රාශියක් එක්නා එක්නා පස්සේ යනවනේ. ඉතින් අපි කියන්නේ පෙරහැර කියලා. ඒ පෙරහැරේ කියනකොට පෙරහැරවල දෙක තුනක් කියන්නේ නැහැ. පෙරහැරක් කියන්නේ. එකක් ඇටියට ගත්තේ. ඒ එක බෙදුවත් කොහොමද තියෙන්නේ? දහස් ගණන් වෙන්නේ නෝ මිනිස්සු. මිනිස්සු එකයි කියලා ගත්තා. දැන් සමූහ ධර්මයේ කියන්නේ සමූහය එකක් කියලා ගන්න කොහොමද? අප පිළිබඳවක් කියනවා. අපි පිටත්තර නිදර්ශනයක් ගත්තොත් කන්දක් කියලා කියනවා. අපි කන්ද. ඒ කන්ද අපි කියමු වැලි වලින්ම සමන්විත කන්දක් කියලා. වැලි කන්දක්. ඒ වැලි කන්දයි කියන විට කන්දේ කියේ එකට. නමුත් ඒ එක එකපු එහි තිබෙන්නේ මොනවද කියලා බැලුවොත් කොයිතරම් ගණන් කළ නොහැකි තරම් වූ වැලි රාශියක් තිබෙනවා. ඒ එකිනෙක වැලි කැටයකට අපි ඛණ්ඩ කියන්නේ නැහැ. නමුත් ඒ එකිනෙක වැලි කැටයකින් තොර වූ ඛණ්ඩක් ලැබෙන්නේ නැහැ. ඛණ්ඩේ කියන්නේ ව්‍යවහාරී ලැබෙර යම් සටහනක් ඇති වෙනක් ඒ සටහන ඇතිවන්නට මේ වැලි කඳු වැලි ඒක රාශි වන්නට ඕනේ. එහෙම නැත්නම් ඒකට ඛණ්ඩක් කියන්නේ නැහැ. අනේ රාශිය එකක් කොට ගැනීම තමයි සමූහ ධනය කියන්නේ. රාශිය එකක් කොට ගැනීම. එතින් අපේ තිබෙනවා රාශිය. රූප රාශිය රූප ස්කන්ධය. වේදනා රාශිය වේදනා ස්කන්ධය. සංඥා රාශිය සංඥා ස්කන්ධය. සංස්කාර රාශිය සංස්කාර ස්කන්ධය කියන්නේ විඥාන රාශියයි විඥාන ස්කන්ධය කියන්නේ. ඒ යම් කිංචි රූපං අතීතානාගත පච්චුප්පන්නං අජ්ජත්තං වා බහිද්ධා වා ඕලාරිකං වා සුකුමං වා හීනං වා පනීතං වා යම් দূරේ සම්තිකේවා සබ්බං රූපං රූපස්කන්ධ. ඒවා තමයි රූපස්කන්ධය. එතකොට මේ රූපස්කන්ධය පිළිබඳවම තිබෙනවා සමූහයක්. ඒ කියන්නේ එකක් නෙවෙයිනේ. දැන් අපි ශරීරයේ වශයෙන් ගත්තොත් මේ ශරීරයම අපේක්ෂා කොට අප කියනවා මමයි කියලා. මමයි. ශරීරයේ සුත ආරම එතෙන්දී ගන්නට ගන්න නැතුව නැත්නම් එය ඈඳා ගන්න නැතුව මමයි කියන ව්‍යවහාරය මමයි කියලා කියනවා අපි මේ ශරීරයේ පමණක්ම ගැන කලකිරීම. දැන් ඉල්මනේ කෙනෙක් කියතුන් තමාගේ ශරීරෙහි තිබෙන සතහන අනුව තමා උසයි කියලා කියනවනම් මම උසයි කියනවනම් එතන මමයි කීවේ කුමකටද? ශරීරය සලකාගෙන එතන මමයි කීවේ. එහෙම නැත්නම් ඒ තැනත්තා කිව්වොත් මම මහතයි කියලා ඒ තනත්තා ගැන සලකාගෙන ඒ කියන්නේ ශරීරය ගැන සලකා. රූපය ගැන සලකා. රූප ශරීරය, රූපස්කන්ධය. ඒ තමාගේ රූපස්කන්ධයේ පිළිබඳව පවත්නා යම් හටහන. ගෙන ඒ තමාය කියලා. ඒ රූපස්කන්ධය තමාය. එහි ඇති తත්වයයි මේ පෙන්වන්නේ මහපේක්ෂ. එහෙම නැත්නම් චෙත්තුයිච. සමහර විටක ඒ රූපස්කන්ධයේ ඉන්න තිබෙන එක් රූපයක් පිළිබඳව ප්‍රධාන කොටගෙන ඒ මමයි කියලා ගන්නවා. මම සුදුයි කියයි, මම කළුයි කියයි ඒ විදිහට කියනවා. ඒ රූපය මමයි කියලා ගත්ත අවස්ථාව. මම එතකොට මේ මමයි කියා ගනු ලබන රූපය රූපය පඨවි ආදී ධාතු සමූහයෙන් නිර්මිත වුණා. එහි තිබෙන්නේ මොනවද කියලා බැලුවොත් පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වන්න, ගන්ධ, රස, ඕජා, චක්කු, සෝත, ගාන, જીවහා, කාය. මේ විදිහට බෙදට ඇති රූප රාශියක් තිබෙනවා. අනේ රූප රාශිය එකක් කොටගෙන ඒ ඝණයෙන් දැසි කෙනෙක් මම කියලා ගන්න. ඒ වගේම වේදනා සංඥා සංකාර විඥාන කියන මේවාද උපදම වාරයක් පාස ඇතිවෙන නැතිවෙන ස්වභාවය ඒවා ඒවාද මම කියා ඒ ඒ අවස්ථාවලදී ගන්න. මට රිදුණයි කියන්නේ ඒ රිදීම මම කියලා අරගෙන. මම හැඳුනුවයි කියන්නේ සංඥාව මම කියලාගෙන. මම දිව්වා මම දැන්නා මම ගැහුවා එයාදී සමහර විටක ඒ ව්‍යවහාර අපි කරන ඒ සංස්කාර ස්කන්ධය මම කියා ගත් අවස්ථාව මම ওই කාරණේ සිටුවයි කියනකොටම කියලෙන්නේ ඒ සිටීම මම කියලා සිටුවා මම මම සිටුවා. එතකොට ඒ සිටීම සිත මිසක වෙන මොකක්වත් නෙවෙයි කරන්නේ. සිතන්නේ සිතයි. ඒ සිත මම කොට ගන්න. අන්න ඒ විදිහට වෙන වෙනත් කෘත්‍යයන් නැති ධර්ම සමුදායක් සමූහයක් මේ පංචස්කන්ධයයි කියන්නේ. ඒ සමූහයම එකක් කොට ගන්න. ඒක සමූහ ඝණය සමූහ ඝණය ඒකද බිඳ බැලිය යුතුයි ඒ බිඳ බලන්නේ කෙනෙක් විදර්ශනාවෙන් ඊළඟට කෘත්‍ය ඝණය කියලා එකක් කෘත්‍ය ඝණය කියන්නේ ක්‍රියාවන්ගෙන් දැසී යාම ක්‍රියාවෝ කියන ඒවා එක තත්පරයක් පවත්නා ක්‍රියාවක් නැහැ තත්පරයක් ඊටත් වඩා වේගවත් ක්‍රියාවන්ගේ ඇතිවීම නැතිවීමට ගතවන කාලය. ඒ තරම් වේගවත් ඒ ක්‍රියාවන්ගේ ස්වභාවය. ඇති වෙනවා නැති වෙනවා. ඒ ඇතිවීම හා නැතිවීමට ගතවන කාලය ඒ තත්පර ගණනින් දක්වන්නට බෑ. ඒවා පෙන්වන්නට තිබෙන්නේ චිත්තක්ෂණ ගණන. චිත්තක්ෂණ ගණන. ඒ නිසා තමයි දැන් ක්‍රියා කියන විට බොහෝ සෙයින්ම තිබෙන්නේ රූපක්‍රියා. ඒවා රූප. ඒ රූපමයි මේ ක්‍රියාව තේන්න අප බොහෝ තේන්න ගන්න. ඒ රූපවල පිරෙන්නේ චිත්තක්ෂණ 17ක අවශ්‍යයි. වැඩි කලක් ආයු ඇති රූපවලට පිරෙන චිත්තක්ෂණ 17ක අවශ්‍යයි. වෙනස් වචන වලින් කියන්නේ එක රූපයක් ඇති වෙලා නැතිවන නැතිවන්නට ගතවන කාලය තුළදී සිත් 17ක් එකකට අනුතරව එකක් වශයෙන් ඉපද නැති වෙනවා. ඉපද නැති වෙනවා. ඔය විදිහට 17ක් උපදිනවා නැති වෙනවා, උපදිනවා නැති වෙනවා. ඔය විදිහට පවතිනවා. 10 ඒ එක 17ක් ඉපදිලා එකකට අනුතරව එකක් වශයෙන් ඉපදී නැතිව යන්නට ගතවන්නේ යම් කාලයක් නම් අන්න ඒ තරම් කාලයක් තමයි එක රූපයක අවශ්‍යයක් දක්වන්නේ. ඉතින් සිතක ඕ විදිහට ආයුෂ දක්වන විට සිත කොයිතරම් වේගවත් එකක්ද කියලා තවත් මොන ක්‍රමයකින්ද සොයාගන්න. එහෙම සොයාගන්නට වෙන උපමාවක් බුදුරජාණන් වහන්සේද වදාරලා නැහැ. වර්තමානිකයන්ට නම් කොහොමදවත් තේම උපමාවක් සොයාගන්නට බැරි වෙති. බුදුරජාණන් වහන්සේ නම් වදාළේ නැහැ. වහන්සේ වදාළේ කොහොමද? නාහං භික්කවේ අඤ්ඤං ඒක ධම්මංති සමනුපස්සාමි යං ඒවං ලහු පරිවත්තං යත ඉදං භික්කවේ චිත්තං යාවං සිතං වික්කවේ උපනා උපමාපින සුකරා යාව ලෞකරිවක්කං ඒ සිතේ ඇති වහා ඉපද විඳීම නැත්නම් වෙනස් වීම කියන මෙබඳු ලෞ පරිවර්තනයක් ඇති තවත් එකද ධර්මයක්වත් තමන් වහන්සේගේ ඒ සර්වඥතා ඥානෙනි නොම දකින්න කියව මහන්සේ වදාළා නාහං වික්කවේ අඤ්ඤං ඒක ධම්මං පිටමනුපා යං ඒවං ලෞ පරිවත්තං යත ඉදං වික්කවේ චිත්තං ඊළඟට මහන්සේ වදාරනවා යාවං චිදං වික්කවේ උපමාපින සුකරා යාව ලෞ පරිවත්තං ඒ උපමාපි කියන උපමාවක්ද න සුකරා කියන්නේ පහසු නොවේ කියන්නේ ඒ කිවේ උපමාවක් දක්වන්නට සිතන සිතට උපමා කරන්නට කාරණයක් නැහැ ඒක උපමාවක් නෙවෙයි ඒ නිසා සිතේ වේගය විපමණ වේගයක් කියලා දක්වන්නට තවත් ගන්නට වෙනත් ධර්මයක් නැහැ. මක් නිසාද? ධර්ම වශයෙන් පිළිෙන්නේ මොනවද? තිබෙන ඔක්කොම මොනවාද? නාම රූප. නාම රූප ඒ නාම කියන කොටට තමයි සිත ඇතුළත් වන්නේ. සිතේන උපදන අනිකුත් චෛතසිකයි ඒ නාම කොටට ඇතුළත් වෙනවා. එතකොට සිත සමග උපදින සිත සමග බිඳෙන සිත ගන්න අරමුණම ගන්නා ධර්ම වලටයි චෛතසිකය කියන්නේ. ඒ චෛතසිකයන්ගේ පැවැත්ම සිතේ පැවැත්ම සමානමයි. සිත උපදිනවා, සිත බිඳෙනවා. ඒ වගේම චෛතසිකත් පිටට බිඳෙනවා, සිතත් එක්කම. චෛතසිකයන්ට තිබෙන්නේ සිතේ අවශ්‍යමයි. අනිත් ඒවා මොනවාද රූප? මේ දෙකොටස හැර වෙන මොනවාද තිබෙන්නේ? වෙන මොනවාද? මේ දෙකොටස හැර පරමාර්ථ වශයෙන් දක්වන්නට ධර්ම වශයෙන් දක්වන්නට වෙන මොනවත් නැහැ. අනිත් ඒක ඔක්කොම ලෝක ව්‍යවහාර. මේ ලෝකයේ තිබෙන සියල්ලම වෙන්කොට දක්වනවා නම් නාම නාම රූප ඒ දෙක. එතකොට නාම ධර්මයක් වූ සිතේ අවශ්‍ය දැක්වීමට උපමාවක් ද සුකර නොවේ කියලා. උපමාවක් වශයෙන් ගන්නට තිබෙනවා නම් ගත යුතු ඒ සමානම දෙයක් ගන්නට ඕනේ. ඊට බොහොම කිට්ටු දෙයක් වගේ. ඊට කිට්ටු දෙයක් වශයෙන් සොයාගන්නට වෙන එකක් නැහැ. නෑ මක්නිසාද අනිත් දේ නම් රූප. රූප වලින් සිතට උපමාවක් දක්වන්නට බෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාරනවා යාවං චිදං විග්ගවේ උපමාපින සුකරා යාව ලහු පරිවර්තං චිත්ත. ඉතින් මේ සිතේ ඒ තරම් වේගවත් ස්වභාවයක් කියන එක සාමාන්‍ය කෙනෙකුට නම් තේරෙන්නේ නැහැ. භාවනාමය නුවණක් උපදවා ගත්ත කෙනෙකුට නම් සිටී ඇති වේගවත් බව තරමක් දුරට වැටෙනවා. තරමක් ඒ සම්පූර්ණයෙන් නෙමෙයි. තරමක් දුරට සිටී ඉබඳු භාවනාවක් නොකරන කෙනෙකුට වඩා සිත පිළිබඳව වැටහීමක් ඇති වෙනවා. නාම රූප ධර්මයන් වෙන් කරගෙන වෙන් කරගෙන තව දුරටත් මේ භාවනාව කරගෙන යන අයට ඒ නිසා සිතේ වේගය දැනෙන නිසා තමයි ඒ සිත අනිත්‍ය ධර්මයක් කියන සිත පිළිබඳ වූ අනිත්‍ය ලක්ෂණය හිතනක දකින්නේ. දැකිය හැකියි. ඉතින් ඒක එකවරටම සිදුවන්නක් නෙවෙයි. භාවනාවේ යෙදී කාලයක් ඒ භාවනාව දියුණු කරගෙන ගිය කෙනෙකුටයි එලෙස කරන්නේ. අන සිතේ බඳා. එතකොට සිත වහ ඇතිව නැති වෙන ස්වභාවයක්. ඒ ඒ චිත්ත ක්‍රියාව සිතේ හටගෙන ඇති වෙන බවහ නැතිවීම. වීම රූපයන්ගේ ඇතිවීමක් හා නැතිවීමක්. ඒතර ලෝකයේ තිබෙන යම්තා ක්‍රියා වෙනවා ඒ ක්‍රියා සිතේද සම්බන්ධය ඇතිව රූප මගින් කෙරෙන දේ. දැන් අපි අපේ තියෙන ක්‍රියා අපි කතා කරමු. අපි යනවා. අපි හිත ගන්නවා, ඉඳ ගන්නවා, නිදනවා. ඔයාදී ඒ අවස්ථාවේදී යම් යම් ඉරියව් පැවැත්වීම සඳහා අපේ කය යොදා ගන්න. ඒ කයේ කයේ ඒ ඒ ආකාර පැවැත්මට හේතුව මේ කුමක්ද? සිත. නැගිටින්නට සිතක් පහළ වුණොත් එතනත් නැගිටින. ඒ නැගිටීමේ චේතනාවෙන් යුක්ත වූ සිත ඇති වූ කල්හි ඔන්න නැගිටීම් ක්‍රියාව සිදු වෙනවා. නැගිටීම් ක්‍රියාව. ඊළඟට හිඳ ගැනීමේ චේතනාවෙන් යුක්ත වූ සිත පහළ වීමට හේතු කොටගෙන ඉඳ ගැනීම ක්‍රියාව සිදු වෙනවා. ඒ සඳහා ශරීරය ඒ ආකාර ගන්නවා. එතකොට ඒවා ක්‍රියා. ක්‍රියා. එතන තියෙනවා සිත පිළිබඳවත් රූපය පිළිබඳවත් ගත යුතු කර්ම. මොකද්ද? සිත නැත්නම් මේ ක්‍රියාව පවතින්නේ නැහැ. එතකොට සිත නිසා මේ ක්‍රියා සිද්ධියට හේතු වන පරිදි රූපයන්ගේ ඇතිවීමක් සිදුවන්නේ. ඒ ක්‍රියාව මොහොතක් එක විදිහට පවතින්නේ නැහැ. දැන් අපි කියමු අපි මේ කියන අපි විවහාර කරන්නේ අතයි කියලා කෙනෙක් අත ඔසවනවායි කියන්නේ. ඒ අත ඔසවනවායි කියන විට එසවීම පවත්නේ ඔසවන තාක්කල් පමණයි. ඔසවන තාක්කල් පමණයි. ඔසව අවසානයේදී ඒ ක්‍රියාව ඉවරයි. එතකොට එසවීමයි කියන එකත් අප එසවීම රාශියක්ම එකක් කොටයි ගන්න. එක එසවීමක් දැන් අප අත ඉදිරියෙන් ඔසවනවා නම් ඉදිරියෙන් ඔසවනවා නම් මේ අත එක පාර්ශව පනිනවද උඩට නෑ මෙහෙම දිගට යන්න දිගට යන්න එතකොට මේ මේ යන ගමනේ අත හැම තැනම නැවති නැවති යන්නේ එක තැනක නැවතීමේ කියන්නේ ඒ එසවීම නැවතුම් ඊළඟ අයිමත් එසවීම අයිමත් නැවත් මේ විදිහට හරියට මේ අපි අවිදිනවා වගේ වැඩ. අවිදිනවයි කියන්නේ කොහොමද? අවිදිනවයි කියනකොට අප කරන්නේ යනවයි නවතිනවයි යනවයි නවතිනවයි. අපි කියන්නේ නෑ ඒ තැනට නැවති නැවති යනවයි කියන්නේ. එහෙම කියන්නේත් නෑ මේ වෙලාවට. අපි එක කකුලක් පොළොවෙහි සබ කරලා පැදීම නැවතීමක්. නැවත. ඊළඟට අනිත් කකුල පොළොවෙන් ඔසවා ඉදිරියට යවනවා. ඒ තමයි යාම. එතකොට යා ඒ කකුල පොළොවට තද කරලා නැවතීම තමයි එතන සිදුවන්නේ. අනිත් කකුල සෝවා ඉදිරියට යවන තුරු නැවතීමක් සිදුවන්නේ. නමුත් අපි කියනවා ඒතනත්ත මේ නැවතීමදී ගමන් කරන්නේ කියලා නෑ. ඔහු යනවා කියලා අපි කියන්නේ. යනවා. මොකද අන්නේ කෘත්‍ය ඝණය. කෘත්‍යෙන් දැහිලා. කෘත්‍යෙන්. ඒකට හොඳ නිදර්ශනයක්. කියත හැකියි. සිහින් දැලි, යෙලි දැලි. පොරවන් පුරවන ලද කොට උරයක්. සිහින් යෙලි දැලි පුරවා තිබෙන කොට උරයක්. ඒ කොට උරේ යම් කිසි තැනක කෙනෙක් ඉල්ලනවා. සාහටත් කෙනෙක් පරි. අපි කියමු මෙතන මේ කියලා. මෙහෙම ඉල්ලනවා. ඒ ඉල්ලලා කොට උරේ යකින් සිදුරක් කරනවා. මට තබාගත්ත යුතු කාරණය තමයි මෙහි දමාති වෙන්නේ සිහින් බැරි, ඒ වගේම වියලි බැරි. ඒ වියලි කියන්නට කාරණය මෙතන දන්නවනේ. දැන් එක නම් මොකද වන්නේ? එකට ඇලිලා හිටිනවනේ. එකට ඇලිලා. නා මේ වියලි හොඳටම වේදිච්ච දැන්. වියලි දැනි සිහින් දැනි. සිහි. ඒ එහෙම බැරි පුරවපු කොට්ටුවක් එල්ලලා අපි ඒක එක පැත්තකින් සිදුරු කරනවා යටින් සිදුරු කරනවා. ඒ සිදුරු කළාම සිදුවන්නේ කුමක්ද? කොච්චරෙහි වැලි තිබෙන්නේ පහලට බර වී බර වෙමින් තිබෙන්නේ කොට්ටුරේ නිසායි ඒක රඳලා තිබෙන්නේ කොට්ටුරේ ලිවොත් එහෙම ගැලෙවොත් එහෙම කැපුවොත් එහෙම වැලි ටික පහතට ඇද වැටේ දැන් මේ සිදුර තලා මොකද වන්නේ ඒ සිදුර තුලින් වැලි වැగిරෙන්නට පටන් ගන්නවා වැగిරෙන්නට දුරසිට බලාගෙන සිටින කෙනෙකුට මේ වැగిරෙන වැලි ධාරාව පෙනෙන්නට පුළුවන් ඒ කොට්ටුනේ සිට පොළව දක්වා සිටුවා තිබෙන සිහින් කෝටුවක් වේ. එනකොට නිරන්තරයෙන්ම අතරක් නැතිවන පරිදි මේ වැලි ධාරාව වැగిරීගෙන යනවා. මේ කොට්ටුරේ වැලි තීවරයක් තුරු. එන්කාර නිරන්තරයෙන් වැగిරෙන වැලි ධාරාව දෙස බලා සිටින කෙනෙකුට දුරින් නම් බලාගෙන ඉන්න කෙනෙකුට පෙනෙන්නට පුළුවන් මේ කෝටුවක් හිතවල තියෙනවා කියලා. වැලි කියන ගැන දන්නේ නැති කෙනෙක් දැනුවොත් කෝටුවක් වගේ පෙනෙන්නට පුළුවන් මේ වැලි තහනම්. ඒක තේරෙන්නට පුළුවන් ඕනනේ. දැන් අපි ගිනි පෙනෙල්ලක් අකින් අරගෙන ඒක වේගයෙන් කරකැවුවොත් ඇත්ත වශයෙන් නැති ගිනි වලල්ලක් පේනවනේ. ගිනි වලල්ලක් අන්න ඒ වගේ මේ දිගටම ඇදහැලෙන වැලි ධාරාව ඒ එකිනෙක වැලි කැටයක් Tamanta වෙන් කර ගන්නට බෑ. නිසා මේ එකම දෙයක් තේ බලා සිටින කෙනෙකුට පෙනේවි. එහෙම පෙනුනත් එතන පිළෙන්නේ මොකද්ද? එකින් එක එකින් එක වෙන්න තිබෙන දෙන වෙනම වැగిරෙන වැලි. වැලි තිබෙනවා. හොඳයි ඒ පොට්ට උරේ කෙනෙක් ටිකක් තල්ලු කරලා හරිනවා. තල්ලු කරලා. එහෙම එතකොට දැන් පොට්ට උරේ පැත් දෙනවා. ඒ පැත් දෙන පොට්ට උරේ තිබෙන වැලි දැන් තවමත් වැగిරෙනවා. ඒ වැగిරෙන වැලි ධාරාව මේ කොට්ටුරේ පැද්දීම නිසා මොකද වෙන්නේ? මොකද්ද බලන්නේ කෙනාට පේන්නේ? මේ දේ යනවා වගේ තියෙනවා. එහාට යනවා මෙහාට යනවා යහට යනවා මෙහාට යනවා. එහෙම නේද පේන්නේ? කොට්ටුරේ එහාට මෙහාට යනකොට ඒකෙන් වැగిරෙන වැලි ටිකක් ඒ වැලි වැලි කියන අපේක්ෂාවක් නෑ මේ බලා ඉන්න කෙනෙකුට. ඒකත් මෙහෙම යන දෙයක් වගේ තේරෙන්නේ. එහාට යනවා මෙහාට යනවා. ඒක ඇත්ත වශයෙන් යනවා. සිදුවන්නේ කොත්ත උරෙන් වැලි වැක්කිරෙන එක. වැක්කිරෙන එක. නමුත් බලා ඉන්න කෙනාට පේනවා ඒ වැක්කිරෙන එකත් ඇත්ත. නමුත් බලා ඉන්න කෙනාට පේන්නේ ඒ වැක්කිරෙන බව පමණක් නෙවෙයි. මේක එහාට යනවා මෙහාට. ඒක ඒකේ ගමනක් තියෙනවා. අන්න ඒ ගමන තමයි දෙන්නේ ඒ විදිය තමයි දෙන්නේ මේ අපේ ශරීරයක් අපි කකුල් එහාට මෙහාට පීතිය යනකොට මේ හරියට කොට්ට උරෙන් වැලි වැగిරෙන්න වගේ තමයි මේ රූප ඉපද ඉපද විනිවිදි යන්නේ. රූප ඉපද ඉපද විනිවිදි යන්නේ. නමුත් ඒවා වින්තරගත වෙන නුවණක් අපට නොමැති බැරි අපට පේනවා කකුලයි කියනු ලබන මහා ලොකු වස්තුවක් ඉදිරියට යනවා. ඊට පස්සේ ඒක තද වෙනවා, තව ඉදිරියට යනවා. ওই විදිහට ගමනක් කරනවා. කොට උරේ ගලී අර මේ අර කොට උරේ හොල්ලා යන නිසා ඒ ගමන් කරන්නාක් මෙන් කෙනෙන්නේ යම්සේද එලෙසම තමයි අර ශරීරයේ පිළිබඳව තිබෙන රූපයන්ගේ ඇතිවීම නැතිවීම නොපෙනෙන හේතුවෙන් ඒවා එකම දෙයක් තේගෙන ගණයෙන් වැටිලා එකම ක්‍රියාවක් හැටියට අප ගන්න. එතන තිබෙන්නේ අප්‍රමාණ වෙන වෙන වූ ක්‍රියා. අන්න එහෙම කෘත්‍ය ගණයක්. දැන් සැලකීපේකත් කෘත්‍ය ධනය එතන තිබෙන්නේ මේ ක්‍රියාව අතෝසවම. ඉතින් අත එසවීම තියෙන්නේ එක එක එක එක එක එක වෙන වෙනම එසවීම රාශියක්. ඒ රාශිය පිළිබඳව අපේක්ෂාවක් නොකොට එකක් හැටියට ගන්නවා. ඒක තමයි කෘත්‍ය ධනය ක්‍රියාවන්ගේ තිබෙන සාමූහිකත්වයෙන් වැසියාම ඒවා බෙදලා වෙන් කරගන්නට බැරි නෝ. තව එකක් තිබෙනවා ආරම්භන ධනය කියලා. ඒක ගැන මම අනිත් දවසේ කියන්නම්. ඉතින් මෙන්න මේ විදිහට ශරීරය හා සිත කියලා අපිට කොටස් දෙකක්. සිතයි කයයි කියන්නේ බුදුරජාණන් වහන්සේ කායානුපස්සනාවෙහිදී රූපය පිළිබඳවයි වදාරා තිබෙනවා. රූපස්කම්ධය කායානුපස්සනාව රූපස්කම්ධය පිළිබඳ වූ භාවනාවක්. වේදනානුපස්සනාව වේදනාස්කන්ධය පිළිබඳ වූ භාවනාවක්. වේදනාස්කන්ධය එතකොට මේ කායානුපස්සනාවේ ඉගෙනගෙන රූපස්කන්ධය පිළිබඳව භාවනාවෙන් රූපය මමයි මගේ කියා අල්ලාගෙන සිටින තැනත්තාට රූපය පිළිබඳ වූ යථා තත්වය දැකගත හැකියි. එහෙම දැකගත්තාම ඒ රූපය මමත් නොවේ, ඒ රූපය මගේ නොවේ. ඒ රූපෙහි තිබෙන රූපස්වභාවය ආ ඒවා මේ තිබෙන පොදු ලක්ෂණ වෙන අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව එතන දකින්නවා. ඒ දැකීම සඳහා දැකීම සඳහා දියුණු කරගනු ලබන නැත්නම් මේ ධර්මයන්ගේ ස්වභාවය බලනු ලබන ධර්මයට තමයි කියන්නේ ධම්ම විචය සම්බෝධිඡන්දය කියන්නේ. ඊළඟට වේදනා අනුපස්සනාවේදී වේදනා ස්කන්ධය පිළිබඳවයි දැනගන්නේ. වේදනා ස්කන්ධය ස්කන්ධයක් ඇටියට පුදුරජාන වහන්සේ බෙදාලු ඒ වේදනාවන් පිළිබඳව තත්වාකාරය ඇති සතිය. වේදනාව වේදනාවක් වශයෙන් දැනගන්නවා. වේදනාව වේදනාවක් වශයෙන් ඒ වේදනාවක් වශයෙන් දැනගනු ලබන මේ වේදනාව, මේ ධර්මය හේතුන් ප්‍රත්‍යයන් නිසා හටගන්නා ධර්මයක් බැරි එය ඇති වෙන නැති වෙන ධර්මයක් හැටියෙත් බව ඒ වගේ ඒ නිසාම නිත්‍ය පැවැත්මක් නොමැති හේයින් ඒක අනිත්‍ය බවක් ඒකාන්ත සැපයක් නොවන බැවින් නිතර පෙළෙන ස්වභාවයක් ඒ ඇති බැවින් ඒක දුක් බවක් Taman කොයිතරම් කැමති වුණත් ඒ ප්‍රියමනාප වේදනා Tamanට සබා ගන්නටවත් අප්‍රිය අමනාප වේදනා ඕනෑම අවස්ථාවකදී දුරු කර ගන්නටවත් Tamanට පුළුවන් කමක් නැහැ. ඒවා ස්වභාව වශයෙන් Tamanට ඒ අවස්ථාවලදී ඇති වෙනවා. අන ඒ නිසා තමාගේ වශයෙන් පවත්වන්නට බැරි බැරි. තමාගේ තමාට වසඟ නැහැ. තමාට ඕනෑ අවස්ථාවකදී අපිට කියන්නට බෑනේ හිතේ කැක්කමක් ඇති වූ කල්හි මම මේකට කැමති නැහැ පළවෙනි යන්නේ කියලා. ඉතින් ඒකක් කොහොම එලුවා ගන්න බෑ. එහෙම වෙන්නේ නැහැ. සමහරවිට බෙහෙත් තියෙන පාවිච්චි කරලා ටිකක් ඒකයක් පත් කරගන්න දුරු කරගන්නට පුළුවන් වෙයි. ඒ වුණාට තමන්ගේ හිතෙන්දි හිතෙන්දි පරිදි මේ වේදනාවන් පවත්වන්නට බෑ. හිම් පවත්වන්නට බෑ. තමන් කොහොමද කැමති කොහොම ප්‍රීතියෙන් සිටින්නට වේදනාව වශයෙන් ගන්නවා නම් සෝමනස්ස වේදනාවෙන් යුක්තවම නිරන්තරයෙන්ම ගත කරන්නට ලැබෙනවා නම් බොහොම කැමති. නමුත් ඒක කාටද ලැබෙන්නේ? එහෙම ලැබෙන්නේ නැහැ. මොකද ඒ වේදනාව කියන ඒවත් හේතුන් ප්‍රත්‍යයන් නිසා හටගන්නා ක්ෂණ භංගුර ධර්ම. ඇති වෙන නැති වෙන ධර්ම. ඒවා ඇති වෙන අනිත්‍යය. ඇති වෙන නැති. ඒවා ඒ නිසාම සැපේ කියන එක දුකයි කියලා බුදුරජාණන් වහන්සේ වදාරන්නේවත් නිසාද. මේ අනිත්‍යය. සැප වේදනාවක් තිබෙනවනේ. ඒ සැප වේදනාවන් තිතිසුඛා විපරිණාම දුක්ඛා කියලා උන්වහන්සේ දක්වනවා. සැප වේදනාව තිතිය කියන්නේ පවත්නා කාලය තුලදී සැපයි. දැන් එහෙම සැප අප ලබලා තිබෙන අපි ලබන මේ අවස්ථාවේදී ලබන. නමුත් ඒක වෙනස් වෙන ඒක එවේලි පමණයි. විපරිණාමයක වෙනස් වෙන විට එතකොටත් හිතට අමාරු නේද? දැන් සමහර විටක සමහර අය Taman බොහොම කැමැති අයත් සමග කතා බහ කරමින් එකට වාසය කරමින් ටික කලක් ඉඳලා සතුටු වෙලා ඔවුන් Tamangen දියෝවි යන පිට යනකොට ඔවුන් සිටින පළාතට හෝ රටට හෝ යනකොට බොහෝ දෙනෙකු කරන්නේ කුමක්ද? කඳුළු සලන. කඳුළු සලන. මේ අර සැපය දැන් ඒ විදිහටම තිබෙනවා. නෑ. ඒ සැපය දැන් නැති වුණා. නැති වුණා. ඒක විපරිණාමය වෙනස් වෙනවා. නැතිද? ඒ නිසා කඳුළුට සලන. කනගාටු වෙනවා, දුක් වෙනවා. සමහරව අඬනවා, ඉකි ගහනවා සමහර විට. මොකද ඒ සැපය ස්ථිර දෙයක් නෙවෙයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාරන්නේ යම් කිංචි වේදිතං සබ්බං සං දුක්ඛස්මිති වදායි. ඒ විඳීම කවරක් වුවත් සැප වේවා දුක් වේවා උපේක්ෂා වේවා ඒ සියලුම වින්දනයන් දුකයි කියා වදාරන. දුකයි කියන කියා බුදුරජාණන් වහන්සේ වදාරන. එතකොට ඒ සැප වේදනාව වුවත් පවත්නේ දුක් වේදනා නැත්තම් දුකේ එයි දෙපැත්තේ තිබෙන. ඒක හේතුන් ප්‍රත්‍යයන් නිසා හටගෙන එහි નિયમિત කාලය ගත වී නැති වෙනවා. සමාජයේ කැමැත්ත හැටියට පවත්වා ගන්නට බෑ. එහෙම තබා ගන්නට පුළුවන් ස්වභාවයක් නෙවෙයි. අන්න ඒ නිසා ඒ වේදනාව පිළිබඳවද වේදනානුපස්සනාවේදී කෙනෙක් හරි හැටියට දැනගන්න. ඒතර වේදනාව වේදනාවක් හැටියට ඒ වේදනාව මම මගේ කියන්නට දෙයක් නොවන බව එහි තිබෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේවා දකින්න. ඒ දකින්නේ කුමකින්ද? ඒ දකන දක්නා ධර්මයේ තමයි ධම්ම විචේ ධම්ම විචේ සම්බෝධය. එන මේ විදිහට ධම්ම විචේ සම්බෝධංගයේ පිළිබඳව දත යුතු කර්ම තිබෙනවා. මා අද කියේ ධම්ම විචේ සම්බෝධිංගේ ය ඇතිවීමට හේතු වන කරුණු වශයෙන් බුදුරජාණන් වහන්සේ වදාළ ඒ ධම්ම විචේම පමණයි. ධම්ම විචේ. තව ඒ පිළිබඳව දත යුතු කරුණු තිබෙනවා. මා මේ කතාව ඊළඟ දවසේදී මෙතන සිට කරන්නට බලාපොරොත්තු වෙනවා. තව මහන්සි දක්වන ඒ <clears throat> ධම්ම විචේ සම්බෝධිංගයේ ඇතිවීමට හේතු වන, ඒ වැඩිවීමට හේතු වන කරුණු තිබෙනවා. අටුවාවල සඳහන් වන කරුණු තිබෙනවා. <clears throat> වත්තු විසද කිරිය පරිකුච්ච කතා වත්තු විසද කිරියතා ඉන්ද්‍රිය සමර්ථ ප්‍රතිපාදනතා ගම්භීර ඥානචර්ය පක්ෂ වෙකනතා සබදි මුත්තතා කියා ඔය විදිහට එන කරුණු මම ඒ පිළිබඳව අනිත් දවසේ කතා කරන්න. අද අපට කාලය ගත වී තිබෙන නිසා